අද දින මේ පින්නත් පිළිස මහා ශ්‍රද්ධාවෙන් ඇති කරගෙන කුතුම බුද්ධ රත්නයේ ධර්ම රත්නය සංඝ රත්නය අනස ප්‍රමාණ වන්නා ගුණ ආශිර්වාද බලමහිමයන් හේතු කොටගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ ක්‍රියතුන් නිවන් සාක්ෂාත් කරගෙන දල්ක මහා ආශිර්වාදයක් වේවා කුතුම ජයශ්‍රී මහා බෝධිසාජයන්න් වහන්සේලාගෙන් ලැබුණා වූ නැගින්නා වූ අනන්ත ආශිර්වාද අපට රැකවරණයක් ආශිර්වාදයක් පිළිසරණක් වේවා සියලු බය දති ගැනුම් දුක් දොමනස් ප්‍රමුදය ගැනීම දුරු කරමින් සියලු දුර්භික්ෂ බය අමනුෂ බය භෝග බය දුරු කරමින් උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු හේතු වාසනා කෙරේ චිත්ත සමාධිය ඇති වේවා උතුම් වූ සාන්ත ආශීර්වාදයෙන් අපිට සියලු යහපත උදා වේවා කියනා උතුම් අධිෂ්ඨානයේ සබා ගන්න ඕනේ අත්වසවන්නේ පාත්වය ආකාරයෙන් කියාගෙනයි নমස්කාර ආදී කරන්නේ ඒ තුන් ලෝකාග්‍රවක සීතු සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ ත්‍රිසත් ධර්ම රත්නයේ උතුම් වූ මහා සංඝ රත්නයේ මාගේ මේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අකම සම වූ මහා නමස්කාරේ වේවා කියන උතුම් අධිෂ්ඨානයේ සබාගෙන සාන්තව මාත් සමග නමස්කාර පාටි සත්‍යයනා කරන්ද සාස්කාර දිත්තේ අද උතුම් වේවා අත්පාත් කරලා යනවා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 නිසා ගුණ කඳ සීකරගෙන වැන්දා වැන්දා ගුණයට හදවත රන්දා සමිඳුනි ගුණ කඳ වෙත වැන්දා සින්දා බව මූලේ කාමය තින්දා සමිඳුනි ගුණ දැක විසසින්දා කන්දා බුදු ගුණ ආසිරිබන්දා සමිඳුනි ජය කිහිලිම බැන්දා නැමෙද බුදු රජින්දුනි අසීරි ලැබෙනිමි මෙලෙසිනි ගුණ කඳේ සපෙමිනි සිතින් පුබුදමි මුනි දුරුවේ දැනි නිදිත් මහා රුවේනා සමිඳුරුවගෙන මැවුනා හදවත ගුණ තනා සමිඳුනේ බුදු අසුනේ මැවුනා සමීදුට වඩින්නට හදමැදුරක් වේවා සමීදුට අසුනේ සුදු නෙළුමෙන් සැරසීවා සමිඳුනි බුදුරුවක් ගුණ කඳ කිනී දීවා සමිඳුනි සියලු මුනි රජවරු මෙවි ඒවා දිවමන් කල විලස දැක පොදමින් වැඳලා සමිඳුන් ළඟ විලස තරු ගුණයෙන් ඉඳලා ගුණ කඳ වඩන්නට බුදු ආසිරි ලැබලා ගුණ රුව මවනවා බුදු පියවරු හිතලා සමහද මඩල බුදු මැදුරක් වෙලා ඇත මා සුදු නෙළුම් ආසන මැද මවා ඇත මැව් බුදු රජවරුන් වැටමා නගා ඇත සමිඳුන් වැඩ සිටින නිලුමක් මවා ඇත සංග පෙළ සංවරව මැවි මැවි නැගීවා හද තුල සුදු නෙළුම් අසුනන් පිපේවා සංග පෙළ සංවරින් මැදුරට වඩීවා එම සුදු නෙළුම් අසුනේහි වැඩ හිඳීවා ජය සිරි බෝධි මහා පුර මනසෙහි මවලා එමදා මුනිඳු සමවතේ ආසිරි දෙවලා වැඩ සිටි විදුරසුනේ ගුණයෙන් කියලා සමි දුනි මවා වැඩ හිඳිනුවේ ගුණ දෙවලා ජය සිරි බෝධි රජවරු ළඟ ගුණ දෙන්නේ දස මර සෙනග වෙත නැහැ බලෙහි වන්නේ මරතෙන් බිඳින ජය කෙහෙලිය විලසින්නේ ජය සිරි බෝධි රජ ගුණ සිහි කරගන්නේ මෙව්වා පොපුරයේ පුජු රජවරු ඉන්නා මෙව්වා සියලු ජය තිරිබෝ සමිඳුන්නා මෙව්වා ඊතන අප වෙත මහා මලු වෙන්නා මැව්වා සමිඳුනේ පෝසෙත ලැබ ඉන්නා සවනක් ගන රැසින් බුදු ආසිරි දෙන්නේ චක්කුම් වේදනා දුක් විය දුරු වන්නේ නිදි මත විසර ගති අහලක නොමවන්නේ මහා භූ සමිඳුනි ආසිරි පතුරන්නේ කිසිවිස ගතියකට දාඩිය විස නොවිලා වාපිත්සෙම් කෝප කිසි කයකට නොවිලා ඕසෙත් නැසිරි කිරණක් අපේ වෙත දෙවලා තනසන් බොහෝ රජින්දුනේ අපේ ගුණ හිතලා උදු සෙත නැගින තැන මරු නැහැ පැඳින්නේ මරු විස අහල නැත බුදු සුව ලැබින්නේ පෞහිත් අහල නැති සුවය කී දැනෙන්නේ බුදුසෙත් පුරයකයි අපි සැම සිටින්නේ කල්පය රැඹෙන්නේ පළමුව ජය දෙවලා ඕ රජේ පිදිසෙමයි සැම ආතිරි සදලා කල්පය වන සෙත්දි අන්තිමයට කාලා නැති වෙන සුරා පවති බෝ ගුණ දෙවලා මේ මැද ත්‍රිදේශ අද අප වෙත සිතට මනසින් සැවොම ඒ මැද මහා පිදේසේ වෙත ඕ රජි දුනේ ආසිරියද විහිදී එත ඕ සෙත් නැතිරිගෙන සෑම සමවතට යත සාන්තිය බෙදාලෝ සත සනසන්නේ කේන්තිය විසර ආලක නොමවන්නේ සාන්තිය දුන්නේ සමිඳුනි ගුණයෙන්නේ එන්තිය නැතෙන බුදු සිත පතුරන්නේ විනදොත් යක් බුද පිසසුන් නැත ඉන්නේ මුනි දෙත් ගුණ අතිරි සෑම අඟ පසගින්නේ විහිදී රැකවරණ අප වෙත සැලසෙන්නේ මුනිඳුනි සමවතට බුදු සෙත අරගන්නේ අපමණ කල්ප ගණනින් මහා ගුණ වඩලා කිසි කෙනෙකුන්ට හිංසා නැති මග හදලා සිත මිස දුක නොදින පාරමී බල පුරලා නැකු ජය කෙහිලි බුදු බව ගැන සිහි කරලා අනුකම්පාවේ පෙරදරි කර සිත දුන්නේ මහා කරුණාවේ හින්දානේ ඔයේ දුක ගන්නේ ලෝකිතේ නොබැඳීමින් ලොව දෙවැනි වේවන්නේ බුදු මග ඵලෙමු වෙන් බුදු සුවේ වරඹන්නේ දරුවනි සියලු දුසිරිත් මග හැරලන්නේ විනි දුක් නැසනේ මග යමිමි විලසින්නේ යම් දානිදීන දින දැකගෙන දෙසෙමින්න තෙමි සිත දරුවනේ යන අද අසකින්න තනසුම් මගේ හොයා නිති සිත දීන සැනසුම් ගුණ වදන් නිතිමුවාගින් තනවා සැනසුම් මගෙත බුදු දරු ලෙස මුල තනවා සැනසුම් දරුවෝ හැදූ සමිඳුනි නම දිනවා යමගේ කියේ කියා බෝසත් කල දුන්නා ඒ මගේ ආනිසා අපි සංවර වන්නා පාපිත නොබැඳිනා ලෙස ගුණ වඩමින්නා සමිඳුනිසා වූ ගුණය අත අපි වඩවන්නා කුදු පාමොක් සංගුන් ගුණ කඳ නිති කියලා මාසක් වලට කප් රුක් විලසම බබලා සෙත දුන් බුදු සසුනේ අපාමන ගුණ දැකලා වතුරමි සමිඳුනේ බුදු සසුනම හිතලා වෙනසෙන ලොවක නෑ අපි දැන් සරන්නේ නැති වනේ ලොවක් කොහොමද තිර කෙරෙන්නේ ලෝකෙත් වෙනසිනවා යම් දිනේ එතන්නේ මේ අත් බවක් කොහොමද තිර කෙරෙන්නේ මිනිතෙක් වෙලා ඉපදී පෙර කල උන්නේ වාරද අපාමනයි හිතුවත් නෙලෙසින්නේ මිනිසත් කයක් ගෙන ලෝගෙන හොයමින්නේ ඇරුවට වැඩක් නැහැ කෝපිලි සරණින්න මිනිසෙක් වෙලා නැති සත කිසි ලොවේ නැත දෙවියෙක් වෙලා නොසිටිය සත ලොවේ නැත වඹලෙස විලා නොසීතිය සත ලොවේ නැත එනමුත් අපා දුක සත ඉක්මවා නැත මොන බල ලැබුණා කීවත් වසරින් හිතලා බැලුවොත් අපේ වයස කුපමණේ දැයි කියලා මොන කල් ගෙවන්නද මම මහා ලොකු කියලා තනතුම දෙන්නේ කවදාද ලොවේ ගුණ කියලා ලොව ලස්සනයි සුවඳයි සුන්දරව ඇත කිය කිය බැඳිනවා සත මෙම ලොවේහි තෙත බැලුවත් රැවටුවා මිස ඇද ලොවේහි නැත හඳ දෙස බැලුවා මෙනි දුර සිට පෙනෙන අත දුහුවිලි ගොඩක් වී ඇත එම තනවන්නේ ඕ එහි දැකපු හැඩ නැහැ ළඟ පවතින්නේ දුර සිට නේද මේ ලෝ සතරවටන්නේ ලංගුණ දාට කොහි තික කොහි වන්නේ මරුවගේ දහම උහුමයි ලොව කියන්නේ පින්නා හැද හොඳක් සතරවට වන්නේ ගුණ ඇති දෙයක් ලෙස නැවැළුවේ පිනින්නේ අල්ලාගත් දවසේ ගිනි නැවැ තපින්නේ හොඳ හොඳ කියේ කියා වසරින් වසරේ ගිනා දීකෝ මෙදා බලනිමු අපි හොයමු දනා හරි ලස්සන ඇඳුම මට නම් ගැළපීතනා කිය කිය කොතෙක් ගත් තද ඇද හොයනේ මිනා වයසින් කුඩා කල සිට ඔය ටික හෙව්වා කෝ හොඳ ඇඳුම් තිබුණද ඉරුණද එව්වා පිරකදේ පාංකදේ කර අතේ පයේ පිව්වා මොනේ වාදේ ඇඳුම් යන තැනට වේ තව එව්වා පොඩි කලේ පටන් හොඳ හොඳ ඇඳුමන් හොයලා මම හරියටයි මේ ඇඳුමට යයි කියලා කිව්ෙම කතා ඇත්තද බොරු දෙයි හොයලා පලනිමු ඇඳුම් කෝ ඒ පෙරේ හොඳ කියලා අරගෙන සුවඳ නෙක නෙකදී උලා ඇත මූණට හැඩය දුන්නායයි කියා ඇත එක පැය තුනක් හැඩ මුහුණෙහි තිබී නැත හැඩකල පුයර නම් කොපමණේ වෙලා ඇත සුවඳයි කියේ කියා මූණට ඉලු ඒවා පැය දෙක තුනක් ගිය විට කොතැනක පෑවා සුවඳක් දෙයිද දැන් ඉඹ බැලුවොත් ඒවා සාදිය කුණු ගඳට ඒකත් මොසු වූවා අරගෙන හොඳ සබන් හරි සුවඳයි කියලා ගාලා බැලුවා කය දැන් සුවේදද හොයලා යන්තම් තිබුණා වගේ මතකිට ඇත හිතලා ඕ පැය දෙකක් ගිය තැන බලමුකෝ ඉඹලා තෙල් කුණු දාඩියක් මේ කයේ ඇතුලේ ඇත මෝතක් ගානේ ඉවතට එයේ පිටව යත ඕදින සුවඳ නම් ඕවැ කිසිදු නැත සුගඳක් නම් දෙවති සෑම කයෙහිම වෙත සෝදා පීරලා කෙත් වැටියයි කියලා ලැබුවට තියෙන වද පසු බැලුවොත් හොයලා ආටද අවුල් නොම වන කොණ්ඩය කියලා ලැබිලා තිබෙන වද සිහි කරෙනෙමු හිතලා එකකෙත් ගහක් ගැලුණොත් දඟලනවා සිත්ගින වැඩින්නට තව හොඳ දෙය තනවා දීලා බලනවා දැන් කොහොමද විනවා කාටද ලැබුණේ හොඳ කිත් පසු සුදු වෙනවා කලු කර කර බැලුවත් රැවටිලාම ඇත විතතින් පාට මිස කිතනම් සුදුම වෙත මොනවා පින්නන්ත හැදුවද හිතෙහි අත අවුරුදු කීයක්ද ඔය බොරු කරපු අත වසරින් 40යි 50යි 60 කියලා දෙවලා වයස ආවට පසු කොහි හොයලා ඇදුවා දිව් කොණ්ඩේ කොතැනද දැකලා පලනෙමු ලැබී ඇත්දැයි ඔය හැඩ බැඳිලා අරගෙන වයස සමගම ඒ පැති යත කොටසින් කොටස ගැලවි එයේ වැටි යත ඉතිරිය වුණත් තව වවුරුදු කෙසේ වෙත ඇත්ත අතු යන කල දැන් කොහි වෙතේ මගේ හැඩ පොණ්ඩේ කිය කිය පෙර කල හිටියා ඕ කියෝ බොරුවේ හැටි දැන් පෙනේ නා හැටියා අවුරුදු 80 වෙදී මේ කොණ්ඩේ හැටියා දැක්කද හොඳක් ලැබුණද කුන්දි වැටියා ගොතලා හර වෙලායි මේ ඇත බඳා ඉහි මේ අතෙට එක එක තාලිට හන්දා අරගෙන මල් ගසා හැඩ වැඩ කරේ බන්දා මතකද හිටපු ඇති කොහෙද කොහි රන්දා නැතිවන දෙයක් සදහට ඇති ලෙස හිතලා සිටියා මිසක් රැවටුම පමනකි නගලා දැන් කෝ කරපු බොරු වැඩ සිරෙම බැසලා වයසින් අසුවක් ගිය පසු කොහි එකලා අතේ පයේ හැඩේ වෙන්නේ කයේ තැබුවා පිරිසිදු කරේ කරා තෙල් සහයෙහි එබුවා කොහොමද අතපයි මගේ හැඩ යයි කියවා සිටියේ කෙනා අසු වසර කී දැන් හදවා කිව්සේ රෙවෙම බොරු වී අතපයේ මෙන්නේ අංකඩ රැලි වෙලා ඇත කටු පෙනෙමින්නේ වෙනසින පැත්ත වෙත යන ඇති දැක ගන්නේ තිබුණා නේද කොහොමද පෙර කියමින් වෙනසින දීක කොහොමද හැදයයි කියලා පොරු සතුටක් නිවන්නේ මම හැද කියලා කාටද ලැබුණේ අසු වසරේදී යලි හොයලා වැළුවොත් ලැබෙනවද මගේ කැඩ කය කියලා මේ කය දින පතා කුණු පිට කරපු තැනී එක්තරේ බැලුවා නම් මෙතුවක් කලක කුණේ කොපමණේ කුණු ගොඩක් ගොඩ කර හැකිද සැනේ ඉන්නාගේ දොරත් වැඩි ගොඩ එතන පිනේ හරියට පිපාසයි සුවසිසිලින් මෙන්න තිය පොද බොනවා හරි සුව සුව කියමින්න ඒ දිය ගොඩ කළා නම් අසුවසරින්නේ මහා වැව් පොකුණු පරදිනවනේ සිටවන්නේ ඕවා අරන් නිව් වෙහසක් එලෙස වුණා නිවිලද පිපාසය බඩගිනි මෙදින දනා තිබුණා වගේමනේ යලි යලි මතුම වනා වඩිකිනි යන්නේ කෑවත් දැන් කුමවන්නේ ඈනුම් නීද කඩ ඇර ඇර උහි යන්නේ මේ කුණු කයෙත ඇයි තව ඔය වද දින්නේ පලනකු කයි ඇති කුණු ගොඩන වැවන්නේ අරගෙන කොන්ද දිගරගෙන මම ඉන්නා කියලා විනාඩියකින් කීයද යන්නා අයියෝ රිදෙනවා කිය කිය හැබෙරින්නා එකයි ඇති හෝ අනිලිද දන්නා මොනවද ලෙද නැතයි කිය කිය කියන්නේ ඕ අනිමි කයේ ඇති ලෙද හිතන්නේ වරුවක් ඇරලා හිටියොත් නිතන්නේ නිදි මතෙලිදී කොපමණේ වදේ දිවන්නේ නිදනට නැති වුනොත් කොපමණේ දුකද හොයා බලන කොලිදී ඇති දින දින ඇදිනේ නියා වරුවක් ඒ බඳු නිදි මතලිද අරිමි කියා නිදනවනේ දෙමළ මිනිලෙස කටේද අයා අතේ පය හන්දිපත් වල තව කැසිලි එතේ පටලිනේ නැහැ කියන සෑමතම එයද ඇත මේ වට ගොදුරු වෙවි යන්නේ මිම ගමනි අත කාටද නිරෝගී ගමනක් ගුරු මේ වතේ හැදිලා වැඩිලා අපි හටේ දැන් හරි කියලා මිතුවක් කලක් මම මගේ ශ්‍රමේ වැය කරලා ඉපයුවා මෙදාගේ දොර හරියට හදලා කියානේ පස්සේ බලනිමු මොකටද කියලා තිමිනා නිසාන වේවාලයේ හදන්නේ මේ කය විතෙත තිබුණම දුක දිවන්නේ නොතිමිනේ කයක් නැති ඉඳම ඉතින්නේ වාලය නැති ගයක් බෑනේ තබන්නේ ඇතිවන ඉර අවුවේ සැඩ ඉරු රැස ඉනවා උඩකින් නිවනේ නැත්නම් කය කුම විනවා ඩාඩිය මුගුරු පෙර පෙර තව බිඹ වෙනවා මොනවද දින්නේ කය ඕකට කුමතනවා සැදහිරු එළිය වාතය දුක දිවෙන නිසා වට කෙරෙමින් දී වට කෙරෙ ඇදු කොට තැබුවේදී පවතිද ඉබඳු දිසා අරගෙන පැහැරේ ගන්නවනේ අසුර ගසා චිර කෙර වසන්නට දොරවල් දමන්නේ ඕවා රකින්නේ නියුයේ හදන්නේ ඕකට හොඳ ගෙයක් ලැබුණයි කියන්නේ මේ කයි ලිදෙත බීත නිගිය කියන්නේ උදේ පටන් රෑ විනේ තුරු බතේ උයලා දාඩියේ මුගුරු පෙර පෙර හම්බද කරලා වෙන විත්කණ්ඨ වෙන විරවීරියේ හිතලා බැලුවොත් බඩේ ගින්නේ ලිදයට නෙවැයි කාලා කොපමණේ බීත ලෙස දුන්නත් කන්ට හදා හැකි විදේශකත් කර අරිනට බඩේ බෙදා බඩගිනි ලෙඩේ නම් බෑසම කල්හි සදා අරිනට මැරින තුරු දුක් දෙති කයද බදා මේ කයි කොතැන කොයි කොටසද හොඳ වන්නේ මුතු කැට වගිනේ මගේ දත් යයි කියෙමින්නේ සිටි කල දිහි කරමු ලැබුණද කෙලෙසින්නේ වැටිලානි සියල්ලම දැන් එය බලවන්නේ සුදු කර කර මගේ දත් ටික අද දින පලන කුමා හරි හැද කියලා කිය කිය සිටියට ලැබුණද දත් හැද වසර 10 තව නැහැ කියලා එක එක දිර දිර කැඩි කැඩි කුහරව හකු ඇතුලේ සිට දත හැලීලා යන බව පෙනී පෙනී මොනවා හොයන්නේද මේ කයි හැද කරනවා කියලා ඇතුළත තිබෙන කුණු ගොඩ පිටතට හලලා දැමුවොත් දකින්නවා මොනවද හොඳ කියලා හොඳ යයි ගන්ට තිබුණද මේකයි බැඳිලා මේ දේ හොඳයි කියනට කිවෙද එකලා මේ වගේ කයක් අරගෙන මේ සරන්නේ අවුරුදු 80 ගණනක් දිවි ගෙවන්නේ මේ ටික නිසා නෙවෙයි දුක් විඳින්නේ මොලේවත ලැබුණා යයි දැන් අපි බලන්නේ හොඳ කයේ කිව්ව තැන සීරෙම වැහැරි ඇත අරගෙන රසයි කිව් කෑමද කොහෙට යතේ වැසී කිලි වලක් පුරවා එය අපිරිවත ඉලසට යවා ඇත දැන් කෝ සුවඳවත අරගෙන හොඳ කියා හොඳ සුවඳම දෙවලා හැදු හැදු සියල්ලම මහ කුණු ගඳ කරලා පිට කළ මහ ගොඩක් වතරෙනි තව හිතලා බලමුකෝ අසු වසරට කය පිට කරලා මේ වගේ කයක් ගෙන මේකෙන් හොඳ ගන්නේ හැදුවත් නසු වසරෙදි කය දකිමින්නේ සිහි කර බැලුවා නම් මට දැන් වසරින්නේ අවුරුදු 80ක් යයි හිත තබෙමින්නේ අනිමි කුණු කයෙනි අද මට පෙනින්නේ මට දැන්න සූවසරක් නෙවේ කියන්නේ බලමුකෝ අපි හිතා ඊතන ලෙසින්නේ මේ කය ඇඹරිලානේ කුණු නෙවේ නැගින්නේ අනේ මගේ වයස අවුරුදු 80 පැනලා ඇත හට දැන් මිකයි ඇතිනම් මේ පිනිනු ඇත අමරලි වැටිලා මත් ගොබ දැන් දියව ඇත පපු බඩ ඇකිලිලා අමරලි වැටිලා ඇත මේ වගේ මගේ අනේ ඇත් දෙක නොපෙනිනවා දත් නැති කට දීමේ මේ විවුලනවා මට දැන් අසුවයි සිහි කර බලවෙනවා දැන් මේ කයි ඇති සිහියට නගවෙනවා අනේ මේකනේ මේ කය වෙත උරුමේ උනි කරුණයි කිව්ව කල ඇති දැන් හිතනු පෙනේ හරි හැඩ ගියේ කියා දඟලපු බොරුවෙක් තනේ දැන් පිනිනවා අසු අසුරක මිකය කුනේ වැඩි කල්යන්නේ නෑ මරණය මගී ළඟයි දැන් වසරකින් අසු වසරද පැති හැඟී මේ ටික නේද මොනවා තව මගේ කියයි කිය කිය හිටියේ බොරුවට බවේ මිදා හැඟී මේ වගේ අසු වසරක් පැන කයේ මෙමට තිබෙනවා කියා සිහි කර සැම එම තැනට මනසින් ගොසින් බලනකෝ දැන් මොන ලෙසට යන්තද යන්නේ වල පල්ලට නැත ඒවට අරගෙන සොහොනකට වල පල්ලට යන්න අවුරුදු කීයක්ද මට තව ලොවෙමින්නේ මේ කුණු කය දරාගෙන තව මෙහි ඉන්නේ ලැබිලා තිබෙන්නේ යයිති කරවන්නේ මේ ටික කෙරෙන්නේ තව මං මෙලොව ඉඳ මොනවද කෙලී මට මට යයි පොදිය බැඳ පොදි බැඳ බැඳා දැඟලුවා මම මගේ අත කිය කිය ඒවා බොරු වීනේ වැමි බඳු සඳ මරණය ළඟයි මට කෝ දැන් කොහි ඉන්නා මොනවද පිහිටකට ඇදුදියේ මගී යන්නා වැව්වා හැදුවාදී පොළගේ දොර ගන්නා කාටද හිමි උනේ මම මගේ කියුණා මරණයේ මොහොතේ පණ ඇද ඇද මැරෙන්නට වැඩි කල් නැහැ නී තව මගේ ළඟ වදින් වතේ මේ මොහොතෙමත් නැත්නම් තව ටිකින් කොටේ මරණය ඒකාන්තව ඇත වටින් සිට මේ වගේ අසු වසර පැන ඇති ලෙස හිතලා මේ කයේ සතු හිත මුහේ විට සතු පෙනීලා අනේ අද ඉබඳු වනේ මේ කයේ මට කියලා මොනවද ලැබින්නේ මේ ලෝකෙට බැඳීලා මරණිට ගිය මොහොතේ ගේ දුර හිමිද නැත මගේ මේ පිරිස කිව් සෑම අත් හැරෙම යත යන්නවා කිවත් මරණය අත ළඟට ඉත මොනවා හොයා යන්නද දැන් කෙබඳු අත කලදී බැලුවා නම් මම තරුණව ඉඳලා ලෝකෙට ඇලිලා බැඳිලා හොඳ හොඳ හොයලා කාලයේ ගෙවලා ඇවිදින්නා කිවේ මෙකලා දැන් මම ඉන්නේ ඇහැ කන පෙනුමද නොවිලා ඇත් දෙක නොපෙනිනා තරමට පෙනුම නැත අං දෙක ඇහින්නේ නැත දැන් මාළු වෙත දිව කට තුල දෙනේ රසයක් දැනෙන අත මේ කය දුරු වෙලයි නිදි නැති විලස ඇත මෙතුවක් කලක් මම පිපිර කලේ හිතලා සිටියා වුණා නම් මේ සතු වෙයි කියලා ලෝකෙට ඇලි ඇලි හොඳ කාමයේ හොයලා ඉන්නේ නැනි දැන් හිතෙනවා සතු දැකලා දැන් මගේ මනසවත් නැහැ කල්පනා දින වයසත් ගියා සුවසරත් පැනීමෙන පුළුවන් කාලේ මම නැහැ හොඳ කියා තැන දහමක් බැලුවේ ගුණයට එමෙ නැමි එනේ කාලය ගෙව්වා කාලය බොරුවට කාලා ලස්සන හිව්වා සුවඳයි හැඩයයි පාලා මොනවද මෙව්වා කාටද දැන් නමු වීලා මරණෙදි මෙව්වා දිනවද සුවයක් දීලා මරණය අත ළඟයි කළ දම් නුවණ නැත කන කිව් නමුත් කන විතවත් ඇහිනු නැත හිත නැත කල්පනාවට කයි දිරියේ නැත අනේ මට වසර අසු ගණනක් අපි කොහි ඉන්නේ මේ ඇති වයස යයි කොහොමද බලවන්නේ මනසින් වයසට එන්නා ලැබත් දැකීමක් දැන් මේ හිතවන්නා දැන් මම ඇලිනවද ලෝකෙට බැඳීමින්නා ඒ වගේ අනාගතයක් මට උරුමේ ඇතේ ඒ වගේ විලාවිනේ තුරුමා අතරේ ඇතේ එබැවින් බලා හිටියොත් පෙරදුමම වෙතේ මේ භවයේ හැටි දකිමු අතහැර මිදෙන අත අපමණ සසරේ මේ වාටි කුණු කයේ ලැබලා මිනිසෙක් විලස ආකාලය ගැන හිතලා බැලුවොත් කාලේ කියෙනෙට බෑනේ වැඩ කළා අනතයි අපමණයි ලැබුමේ කය එකලා ඉපදුනදා පටන් ඔය මා දුක් විඳලා ලෝකයේ බද බදා ඇලි ඇලි ගැටි ඉඳලා කාලයේ ගෙවා ඉඳුරන් දුරු වෙල කෙරිලා ඕ වගේ මරුණු වාරණේ අපමණ එකලා හතුරන් කපා කොටලා පිරේ මරන්නේ වස විස වැඩි වැඩි කුණු වී දැවෙන්නේ අපමණ ලෙඩ රෝග විකුණු කෙරෙන්නේ ඒ වගේ අත් බැවුනේ පෙරෙහි ගෙවෙන්නේ මම මගේ කිය කියා මාතන ගොඩ කරලා මැරිලා ගියා මිස කොයිවා ලැබිලා මිනිසෙක් කියා සුගතිය යන තැන ඉඳලා මේ දුක ලැබුණා නම් තව කොහොමද හොයලා තිරිසන් වැඩ නිසා ලැබුණොත් නිබඳු තැන මේ පිළිසරණවත් මතු වේද කෙබඳු දිනේ කවුරුද සලකන්නේ මගේ අය කියන තැන තම තම අනාථව කුණු වී මැරෙති කුණ තිරිසන් විලා උපනොත් කැලයක ඉන්නේ මොහොතක් බැරි වුනොත් කයි කය ඇඹරෙන්නේ අමු අමු මාසේ කඩාගෙන සතේ කවෙමින්නේ ඇටේ කටු පවා කඩේ කඩේ කයි චට යන්නේ මොනවද ලබන්නේ තේ ලෝකේ තිබෙන්නේ මේ ටික නේද අපේ භවයයි කියන්නේ පීනා භවයේ හැටි නෙවෙයි සතුටක් කොහොමද තිබෙන්නේ යම් තැන මසුරු මල ඇති වැඩ කර ඉඳලා ලැබුවොත් ප්‍රේත භවයක් කොහොමද හොයලා එමෙදා පතන් කුණු ගොඩ මාලිසේ නැගීලා වඩිගිනි පිපාසා විදවයි කල් එකලා වසරින් කෝටි ගණනක් මුත් ගෙවිලා යතේ වඩිගිනි වඩේට ආරක් නම් පුරුම නැත කරුමිට ඉපදුනා මරණය නොයි නු ඇතේ මහා දුක විඳ විදා කල්පද ගෙවනු ඇත කවුරුද අනේ මව්පිය දූ දරු කියලා එනවද ළඟට පිළිසරණෙට ඉමි කියලා හැමදා අනාථයෝ ලෙස තනියම ගෙවලා මේ පව් ගොඩේ දුක කොපමණ විදේ එකලා මේ වගේ පීත වූ අත් බැව් අපමණ අනත භවයේ අප ඉපද ඇති යක් භූපි සාසුන් විලස උපන් භවේ අපමණෙමයි මෙම සසර වටේ මහ දුක් ගිනේ දිනේ අපාගත වූ ගිනි විසක කාලයේ තිතිය යුතේ අනතයි අපාමනේ අපායේ දුක් විඳි කාලයේ සෑම තෙමෙ ඉලිස වෙති සැප හොයේ හොයා යන්නේ ගමනේ මේ දුක දිනේවා නොහිතන නිසා ඊතික අද යට විනේවා හොඳ හොඳ බවයේ පතේ පතේ කොයි තැන යනවා බලනිම්මු යන්නේ මොනේ කරුමෙද ගිවෙවනවා ආසා බැඳ බැඳාගේ මුල්ලක ඉඳලා ඊමි අත දමා ඊමි දිය කරලා කාලය ගිවේ ගිවා කාලිට ඉඳ තබලා ජීවත් වෙන්න ඕනේ තව මම කියලා මිලිස හිත හිතා ඒකට මගේ ගන්නේ මොහොතක් ලැබුණා නම් දාමක් නැත ගන්නේ નિසරුව විමසන්න ධම් සිටි විනිදුන්නේ ඇයි ඒ ධාම නොසිතා කුණු කරගන්නේ පදාම් නිතර හිතුවා නම් හැකි කාලී ලෝකය નિසරුවකි නෑ මගේ තව ආලී මොන සම්පත් මේ කුණු දෙන බව මාලී මට නෑ ඇවසියයි ධම්ගුණ සිතේ දැලී මතු වීදම් ගුණයට හිත නැමිනු ඇත ඊදම් වැඩුණා නම් ලෝකිත ඇලුම නැත මේ බුදු දහම කල්පින් මා කලද යත මොහොතක් දකින්ටත් ලැබු මග ලොවේහි නැත අපාමනේ අල්ගෙන මේ ගුණ කඳ දින ධම්මගක් මේ හමු වෙනවා අපමණ දුක් දින සසර හරින්නට ධම් සුවැති බණේ පැවසිනවා ඊදම් රස දිනේ ලෝකේ නිසරු තැනේ හරිය විටම නිදහස එනවා ලෝකේ බැඳුම් නැති කෙනෙකුට ලෝභය දීස මොහ හිතේ නොම විනවා ලෝභය දීස මොහය යන තුන දෙවිතේ ඉනිදී දව දවා ලෝකිත තරංගී යත අපමණේ සසරි විඳි ගිනි කඳ මතක නැත සිහිනොම කරන හිඳායි මේ විලස වෙතේ ලෝකෙට බැඳිලා ලෝකේ මම මගේ කියලා අඹදරු මව් පියන් මගේ දී පොල කියලා සකිනට කැමති ලෙස සදනට හිත තබලා විඳි දුක අනන්තයි බැරි වියේ මුත් එකලා මේ මගේ දරුවා මම කිව් ලෙස හිතිනු මැනේ කිව්වට දුක දේවා ඔහු යති පුරුදු තැන මේ මගේ බිරිඳ මේ මව්පියෝ මේ බඳු විනේ මාරිසි ලෙස නැනේ දුක් වෙති සසරගිනේ අපමණ සසරේ වූ වාගේ වද විඳ උන්නා මනසින් විඳ පුදුකමය අපමණ වන්නා මේකනේ භව සසර කෝ හොඳ කොයි වන්නා දැනගෙන බුදු මගින් මිදෙන්නේ මෝතතු පෙන්නා මතුවට උපත ලැබුණොත් කයගෙන යන්නේ මේ දුක මිසක් නැහැ තව අමුතුව ගන්න එනම් නිසරුමනේ කෝ හොඳ කොහි දුන්නේ කාටද කයක් ලැබුණේ සැප විඳ ගන්නේ අමතක කරන හින්දම මේ මතු නොවිලා මේ දුක වැහිනවා අවිදුවකින් බැඳිලා අවිදුව තණ්හාව මතු කර මෙය වසලා සතවිත ඇම දෙවයි හැඩ සිත සුව කියලා මියම කකා සබරය යන සයුරේ ඉඳ එමතන මාළු ලෙස ආමග මිලෙස වේද මරුගේ බිලි කොපු වෙත එම ඇමිනි ඇද මේ දුක් විඳ අමතක වේද සසරේ බැඳ මේ මා සසර සාගරයක් යයි කීවා ඊතන නටන මාසු කැලෙමි සත වූවා මරුවා බිලි පිටිගෙන කොකු ඇමිනුවා එමගින ගසා දමන වාසත කයි ඒවා ලස්සන රූපේ හඳ සාතව රස ගොතලා හොඳ හොඳ අලංකාර උගේ දොර කියලා මරුගේ පිලි කොකු වෙහි ඇම ලෙස දෙවලා දානවා සසර සයුරට ගිල පිය කියලා ඊතන ගිල දින විට මරු රස විඳ ගන්නේ මර දුක විඳ විඳා ගිල සත ලොව එන්නේ මේ මහ බිලි කොපු ඇමිනුව ඇමකින්නේ මින් මතු රවටන්ට බෑ මරු දැනගන්නේ මිදම් දුටුවේ බුදු පිය රජ දුන් හින්දා ධම්මගේ දකින්නේ බණ පදෙ මිම ලිස බන්දා වටහාගින දාම අනියත දුක හින්දා නිසරුව අතර හැරෙ නිමුදාමත කන්දා නිසාරුලොවක් පාසු පාසනේ යන්නේ ලොව අපාමන විඳි දුක හිතලා මින්මතුනේ දුක දින භවයට ඉනේ හේතු නසමු විසතතු දැකලා මිනිසේ පොදියට ඊඩඟලා කරන සියලු වැඩ කතා ක්‍රියා හිති පිළිහරිනේ මුදම් සතු දැක ඇති වන්නේ තරගිට බැලලා නෑ ලැබුව ඇටියට ඉන්නේ ලැබුවයි කියා මොනවද අප කරන්නේ මේ ජීවිතේ ගෙවනවා ඔහි වැනින්නේ මොනවද අල්ලන්ද ලොකු ලෙස හදන්නේ වටිනා ලොවක් පෙරසමේ ගන්නේ දම් වැටෙහින්ට නැන නුවණක් හිමිවන්නේ දුගතියේ බැරි නිසා ඒ සත මිදෙමින්නේ සුගතියේ ලබත්වා මිත වඩෙනිමු මින්නේ සුගතියේ වැජෙ බින්තේ නොම වෙයි කියන්නේ එමදා මිබඳු ධම්පදෙහි මිලෙසින්නේ සීකර ලබත්වා ධම්තතු හොඳින්නේ නිසරුව දකිත්වා ලොව අත හරින්නේ ලෝසත මිදම් ගුණගින හිටි විට නිසරු ලොවක් යයි තතු දැකලා කවුරුන් වෙන්නද දෙවි වී මොකටද ඒ වාගේ වී කාලය ගෙවිලා බබය කිවත් මතු ලෝකිත සරණට විනම් මේ භවයෙහි නැගීලා ඉපදුනේ මුත් කිසි වැඩක් නොමැති වෙත මතු යයි දුක් දුගාදිය දැකලා ඊවගේ ලොවක අපි නෑ අද හිතන්නේ මොන භවයක්ද හොඳ යයි ලොවේ දකින්නේ මොන තැන උනත් හටගත් දේ නැතින්නේ වෙනසී ගොතින් නැවතමයි ලිතින්නේ මේ වගේ ලෝක පත පත තව හොයන්නට රස විඳ විඳා තරි සරණට කියන්නට මොකවත් නැනි කිසි භවයක දකින්නට ධාමින් දකිමු මේ ධම්පද ලෙසින් වට දැන් අපි බඳු ලෝකෙත නෑ පුරකන්නේ අනුනත හිංගි හිංසා දුක නෑ දෙන්නේ පරිවි නමුත් නෑ තව සිත් සිදවන්නේ මගේ වැඩ කතා හොඳ ගුණ ගතියට ගන්නි මාගේ හඳින් කෙනෙකුගේ හිත නොරිදේවා මාගේ වැඩ වලින් කෙනෙකුට නොරිදේවා වැඩකට නැතිව එකිනෙක සත බිඳවන්නේ සමගිය නැතිව දුක් ගිනි කවමිනි ඉන්නේ සරසා තබන්නේ නැ කිසි දින මෙන්නේ ඒවා අවැඩෙමනේ දුක මදි වද දුන්නේ අපමණ සසරේ සිට විඳි දුක අපම වෙතේ උපමනේ වේද මදි වද තව දිවන අත මාද හිත කයද වදනද සිදුර විත දුක් දින වදන් නොම දෙමි විත නොදින අත තද කර පරුස කර කර අපාමන හිතලා මම නොම දෙවමි දුක කිසිවෙකු හට කියලා අපමණ සසරේ වින්දා මදිවද සකලා තව දුක් දෙවන්නේ සත ගැටට ඇදලා මේ සත මුලාවි මරු උගුලට අසුවී යනවා මදි වටේට තව ඊලිස සතු වී කොලං නතරවතිලි බස්ගෙන මතු වී ලෝකිත ප්‍රලාපෙන් නොමරවටමි මතු වී දැනගෙන මේ බඳු නිසරුව ලොව අතහැරලා දැමු මතේ ලෝභ වන්නේත කෝ කොහි හොයලා වටිනා දෙයක් නැති ලෝකෙන් හිත මුදලා හැම විට අලෝභව දිටිනෙමි විස හැරලා දීසයේ නගේ නගා මොනවද කරන්නේ අනිමේ සතෙත දුක මදිවද ඇදින්නේ මේ විඳි දුකට සැනසුමගෙන දෙමින්නේ නිවනම පතමු අපි මේ සිත් සිටින්නේ මෝහය අතර බුදු මගේ දුන් දම් දැකලා ධාමයට අනුව ලොව ඇති සතු සිහි කරලා සත්මගේ වඩා නිවනට පැමිණුණා කියලා තනසෙමු මෝහගිනි හැරෙමිම ගුණ දැකලා මා ළඟ මේ ලෙස හිතේ කයි සහ වදනේ වැරදි දුක් නැත වන්නේ මගේ සියලු වැඩ ඇද නැති හින්දාම අවංකයයි සිහි කරගන්නේ වදනින් කෙනෙකුට අවැඩ නොදින එම වදන පිරිසිදුයි සිතමින්නේ හිත තුල විස නැත සිත් බුදු ගුණේ ඇත නිවන පතමු සිත නගමින්නේ විවිතුරු සිතේ ගුණේ මිදෙස මතු කෙරිලා ලොව නොම සරණ පබාසර ගුණයට නැමිලා මේ සිත් ගුණ සතර තව තව සිහි කරලා අතහැරේ මිදෙමු සමවත ලැබෙනිමු දැකලා මිතුවක් සසරී ආදුක දුරු කර අපි අද ගුණ කඳකට ඉනවා මෙබඳු කයේ තතු දැන විස අතහැර මිදෙන මොහොතේ ළඟ ළඟ එනවා මේ කයේ විත ඇති ආසා අතහැර බුදු මග ධම් සුවයම තනවා සිත් ගුණ සීකර නිමුදම් සුවයෙන් ලැබුණු විලස තතු විමසනවා නිසරුවේ දැක ගන්න බුදු මගේ දැක ඉන්නේ කම්පානුම වන්තේ ධම් සුවයට එන්නේ මේ විස ඇරගන්ත කය විත සුවයෙන්නේ අපි අද සැනසෙන්ත ගුණ දැහැනට යන්නේ සම්බුදු ගුණ දැන් මගේ වටේ වෙලා ඉත සත් ගුණ දහම් ගුණයෙන් මෙමෙලිසීවිත පළවැනි ගුණ දැන වෙත දැන් යමාදිතේ හද පිරිසිදු වෙන්ත විදසුන් ගුණේ ඉත ඒ ගුණ තෙදින් සමනය උනසිත් වැඩිලා සැකසෙන විලස පිරිසිදු සිටි විලි නගලා ලබනිමෝ සැනසුමක් විසගිනි සැම දවලා ලබනිමෝ දැන් ගුණ මේ විලසම හිතලා තිරිසිදු බවකින දහම අනුව දැක අවංක බව සිහි කරවනවා පිරිසිදු වදනද පිවිතුරු සිතවද දැනගෙන ඒ ගුණ වඩවනවා ලොව අත හැරි සඳ පබසර ගුණේද ඒ ගුණ හතරෙම සිහිතනවා මොහොතින් මොහොතෙම පිරිසිදු වෙමු අපි පදගෙන පවසෙමු සිත වෙනවා අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබෙසරයි අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබෙසරයි අවංකයි පිරිසිදුයි විවිතුරුයි පාප අසරයි අවංකයි පිරිසිදුයි විවිතුරුයි පාප අසරයි අවංකයි අවංකයි අවංකයි අවංකයි පිරිති දුයි පිරිති දුයි පිරිති දුයි පිරිති දුයි පිවිතෝරුයි පිවිතෝරුයි පිවි මිතුරුයි පාපාසෙරයි පාපාසෙරයි පාපාසෙරයි පාපාසෙරයි පිරිසි දෝහිත් ගුණයේ සුවයේ කී ආදී දුන්නේ මූණට සුපිරි සිදු ගති ගුණයකි එන්නේ ලොව අතර දමානිදාස් සිත ගන්නේ දැන් නැත ගැටලු කහටක් හිතේ පවතින්නේ දස අකුසල දනිසාරුවන ලං කරලා නිසාරුවේ පාප විස අතහැර බිඳ හැරලා ලෝසත විතෙත සිත දීපේ ගුණ හිතලා අපි අද පිරී පිරිසිදුයි හද ගුණ සිත වඩලා පිරිසිදු නිසා නැත ඇද පළු දුව හදන සිටිවිලි අපි නැත විස කරගෙන දෙවන ලෝසත විතත ධම්මිත් සීලස දිමිනේ පිරිසිදු නිසා මුහුණට පෑය කිනගිනේ හිත පිරිසිදු අනේ විටදී අපේම මුහුණට ඊදුනේ සුව ඉනවා ආපුලු වේතතු නිදාත් සුවයයි ඊ බඹේ ගති ගුණයට තනවා ලෝකේ ඇලුම් නැති ලෝකේ බැඳුම් නැති බුදු ගුණ නිදාස සිහි විනවා නිදාස් සිත් ගුණේ පිරිසිදු පිවිතුරු පබසර ගුණේ මතු කරවනවා පිරිසිදු සිත් ගුණය මුහුණින් පිනින්නා සඳ එලි නැගුණ ලෙස එලි දිලෙන්නා ආලෝව ගතිය මූණේ වට කෙරෙන්නා බඹරුව ලෙසට මේ ඇදතල නැගින්නා බඹු කයේ සැහැල්ලුයි නැත විස කෙරපු තනා බුදු ගුණ බඹුන්නේ ගති ගුණ සිහිගිනා එමෙතුම් අනාගාමි බඹේ සුවේ තනා නිදාස කරා යමු බඹේ සුවේ දැකෙම ගිනා ලෝකිතේ බැඳිනේ වැඩේ අපි නැහැ තිබින්නේ ලෝකයේ අතර යන්නේ ධම්මගේ දකින්නේ එමෙ සුදු බඹේ තලයේ සිහි කර සිටින්නේ පිරිසිදු අනේ සතට පරිසර සැදින්නේ එම සුදු ආවාසේ බඹේ තල සිහි වන්නා ඒ බඹ සුව දෙවන නිදාස මුවාගින්නා මතු කර මොහුණු පිරිති දූපබාසරේ වන්නා හඳ එලි ලෙසට එලි කඳ මුහුණට එන්නා නිදාත් නිවන් මා මගේ ඵලෙහි මී කෙරුණේ නිදාස් බඹුන්නේ කය ගතියට ඇදීනේ මර නැති සුඇති කය පාත කිලොවේ ඇරිනේ සමදින සිටීවා වායු ඒකය ලෙසිනේ මෝනට හඳ එනි විලස පෙනින්නේ වායු විලස කය සැකසින්නේ නිදාත් ඵලවැනි දැන ලැබින්නේ ඊ බුදු හරි දැන කිවන්නේ මේ ගුණ සුවයට සිතිල සදන්නේ පඹ ගතිය කී බොහෝ ගුණ දුන්නේ ඒ අනගැමි මා ගුණති බඹුන්නේ නිදහස් සුවයට අපි එන්නේ මේ කයේ සැහැල්ලුයි දාහින් විසර නැත සැමටම ඉබඳු කය දම් සුව සමග ඇත පෑපත් මුහුණේ හඳ පෑයුවේ විලස වෙත පිරිසිදු පෑයේ අද සෑම අය වෙතට එත පළවැනි බුදු දෑනිමි සෑම දින සබලා මුහුණට පිය කරු ගුණ නිදහස නගලා ලැබුවා පළමු බුදු ගුණ දැනට නමලා බුදු ගුණ බෝ දරුවෝ වෙති මෙම ගුණ වඩලා ගුණ කඳ නගාගෙන මේ සමවත ආවා අරගෙන උතුම් ගුණ සමවත සිහි වේවා නිදහස් ගුණෙන් ආලෝකයේ මතුවා එමවන් වායු කය වට කරේ වට වූවා මුළු කයේ නිදහස් සුවයට එනවා වායු වගේ සුවයේ මෙදිනවා වර නැති මේ කය සුවේ තබනවා මූනේ එළිය කඳට දෙනවා මුළු කය වට කරේ එළිය කෙරිනවා ආපුළු වේතතුලිස විනවා ආලෝකය වට කර සුව විනවා අපි ලොව විසයත් ඇරලා නේවා ලෝභය තරහ මෝඩ වූ විසයාලේ නැත අමදම් පියා දුන්දම් සුවේ සිතිල දෙත නිදාස් වෙන නිසා එලිවට කිරිලා ඇතේ පව් අත්නරින සිතේ වතේ පිරිසිදුම වෙත පිරිසිදු එලි කඳින් මුළු කය වතේ කෙරෙලා ඇටි ඇටි දකින්නු මැනේදී වැනි උදන දැකලා දෙවැනි උදැනි දාමට ආවා එකලා අපි බොදු දරුවෝ වෙමු හරි දැනද දැකලා සෑම පුදු සුවේ දැනිසබා ඇත ආලෝකයේ කය වට කෙරුවා මූනද මුළු ගතේ නිදහස් වී ඇත එළියරුවක් ලෙස තව නැගුවා උදුසුව එළියෙන් සිසිල ලැබී එත කය එළිරුවේ විලසම නැගුවා ආලෝකින් වට කය එම විලසය එළිය කයක් සෑම වෙත වැඩුවා බුදු ගුණ සුවේ සමග මුළු කය එළියේ වෙත ආලෝකයෙන් සැටිලා ලෙස දැනෙනු ඇත පරගති වායු ගතිවත් දැන් අහල නැත එළියෙන් ඇදුණු කය තව දැන් ඉහළ ඇත මේ මා පොළව වෙත නැත හිත බැඳින්නේ නිදාස්නාතයි මේ රුව ඇදෙන්නේ ගත හිත නිදාසී සතු නැවැපෙනින්නේ සෑම දිනෙහි කඳේ පසේ එලි කඳකින් රුවද ඇත නිදාස සුව කෙලෙසි නැති බව දහමින් දැකලා නිදහස් වනේ හොඳ යයි සරන්නට ලොව තැන නොවන්නේ එබැවින් මෙතැන ඉඳ දැන් කුම කරන්නේ මේ ධම් විදාසුනින් නිසිතතු දකින්නේ ලෝභය ද්වේෂය මෝහය පව් විසය අපිවත් මෙතන හදලා එලිරුව සමග දැනුමට යොමු කර තබලා මේ දෙක පිනිනවා දැනුමද එලි කියලා දැනුම දෙවන විට පවතින දහමකි ඉලියරුවක් මේ සකසන්නේ මේ ඉලිරුව නම් මොහොතින් මොහොතම නග නග වට කරේ පවතින්නේ මේ වගේ ඉලිරුවේ තිබුණොත් මීතන මොනවද කොහොමද තිරවන්නේ හදෙන හදෙන රුවේ මොහොතිනි මොහොතිනි පෙන පිඩෙවිල සෙතේ බිඳියන්නේ හද හද නගනවා කෙලවර නැත මින්නේ බිඳි බිඳි නැසිනවා ඒ විලසම ඔන්නේ මේ වැඩ පිළිවිලි පෙනුමට දැක ගන්නේ කෙලිරුව පිනිනවා වට කර දිගවන්නේ මොනවද එළියේ කී වටමිය හදන නිසා සිතකින් පාල කර කරමි සදන නිසා එලිකඳ පිනිනවා ඊතන තතුම අසා අතහැර තැබුවොත් වැන සිටි එළියේ තොසා එලි රුව හදන හින්දාම ඔය රුවේ පෙනිලා හිත හිත සිටින හින්දාම හිත යලි නැගිලා මේ ටික නේද ජීවත් වෙන වයේ කියලා ඔය තැන දකින්නේ පිරිසිදු යයි කියලා ජීවිත ආසාවෙන් ධම දැනුමේ වෙත දැනුමෙන් සිටින්නට හිත තව ඇදෙනු ඇත කාටක් නැති නිසා එලිරුව සමග වෙතේ සමදින මෙවන් සිව් ඇනි බුදු දෑනි ඇත ඉරිසිදු පපසර ගුණගින සැදුවා සමතෙම එලිරුව හිමි වූවා මේ දිවි පවතින ගතියෙහි වූවා එබැවිනි ඇදු මොහොත මොහොතින් විදී විදී යනවා යලි එය නොෙහි හදලා එය නැති වෙනවා යලි යලි හදන හිඳම රුවේ කඳක් උය එළියේ කඳක් ලිස කය තනවා දැනුම දැනුම තව දැනි නාමය රූපේ අනේදික මේ එකතු තැන මොනවද ඉතිරි කෙරුවේ සමගේ විලා යනා හැදු හැදු දෙයක් තිබුණත් දුක දී ඉන්නේ වෙනසී ගොසින් නැති ලෙස වෙනසිලා යන්නේ හොඳයි කියන්නේට මොනවද ලුවවන්නේ හැදුවොත් හදපු සෑමදී වෙනසිලා යන්නේ හිතගත කියාමේ පිරිති දුලොව කියලා හැදුවත් ඒක යනවා නිතරම ගෙවිලා එව්වා මිසක් නෑ හොඳ ඉතිරිම කරලා මේකද භවය දකින්නේ මුනිසාරුයි කියලා නිසරුව නිසා නෑ උතනත් හිත තැබුවේ ලෝකෙට බැඳින තැන නෑ කොතනත් තැබුවේ අතහැර මිදෙමු මොනවද අරමුණු සැදුවේ නෑ අපි අල්ලලා අතහැර සැම මිදුවේ අතහැර මිදුන විට නෑ හිත කය කියලා එමදා නිවනමයි දුක නැතෙහි බැඳිලා යන එන කෙනෙක් නෑ නිවනට යයි කියලා හැදු දුක නැති තැනක කෙලවර වෙයි එකලා මේ තතු දැනගෙන විමසා බුදු නැන නිවන වැටෙහි සෑමෙතම ඒවා ගතහිත කිසි තැන පාලනොමද කෙලේ පිට ලොව සායිමේ නොමෙව්වා ලොවට බැඳුම් නැති සතු ඔය විලසයි මේ බඳු දහම අද වැටේවා අතහැර මිදු නම හිත කය කිසි නැත එවිටයි නිදහස සිහි වේවා නිදහස් වෙලා ජීවත් වෙන කෙනෙක් නැත ජීවිත සෑමතෙනම වෙහසත් දුකත් දෙත වෙහසත් දුකත් සාමුල අත් හැරත් අතේ නොවිත ඒ බඳු ජීවිතයක් තවත් නැත ජීවිත කෙලවරයි නිදාස කියන්නේ ඒ ධම් වැටුනොත් දුක් ගිනි හැරෙන්නේ අපමණ සසරේ මායා දුරු කිරින්නේ ඒ ගුණ නිසා නෙව සතේ මිදෙන්නේ සම්බුදු දරුවෝ මේ බුදු ධම්මගේ වඩලා අතර මිදින දාමයි ඔය ලෙස දැකලා නිමුණා කියන තැන දැන් සිහියට තබලා කැමදී ලොවෙන් නිදහස් වුණු බව හිතලා ඒ හිත හොඳට අරමුණු කර දැනගන්නේ දැකගත් නිවන හොඳ සිහියට නගවන්නේ කිසිවක් හිතෙන් ගත යයි නොම අල්ලන්නේ නිසරුව හැරපු විට නිවනයි දැනගන්නේ මොහොතක් වැටෙන්ට සීකරවන්ට තබා සබනිමි සුළු මොහොත යන තුරු සුවය තබා ලෝකෙට නොබැඳි ලෝදම් වල නියම සෝබා අතහැර මිදෙන්නට තබනිමි දාමේ තබා අපාමනේ සසරේ සිට අවීදුවේ සහ ආවා මින් පසු යන්නේ නැහැ අවීදුවේ පැති ඒවා ලෝකෙම අනියතයි දුක අනතයි කීවා වටහා ගත් ධාම ගිනෙත්යි ඒවා ඔරු නැත දුන්නේ බුදු පිය රජිඳුන් දැකලා අපි අද වටහා ගත් තෙමු සුවයයි කියලා ලෝකයේ සියලු තැන ඇති දුක අතහැරලා නිදහස් වුනොත් නිවනයි දුටු වෙමු මෙකලා දැනගත් දහම වෙත හිතු පැතුලෙස යන්නේ සමවත් ඒ සිව් දැහැනට සැනිකිනි එන්නේ නිදහත් වෙලා පිය විහුලොව විත ඉන්නේ හිතුලෙස වැඩිවා පුදු ගුණ සුවයෙන්නේ තනකින් දැන් මග අනුගමනෙන් වැදිලා කොන්දෙම ඒ සිව් දැනෙහි එළියට නැගිලා අතර මිදෙන නිවනෙහි තතු සිහි කරලා නිදහස් වෙමු උතුම් ඵල සිත වෙත නැගිලා මේ බුදු ගුණ මගේ මහා සමවත වෙනවා තැනකින් සමවදින දැනෙම මතු වෙනවා නොකඩින ගුණ කඳින් සමවත පිහිටනවා සමතෙම උතුම් මග ඵල සිත මතු වෙනවා යම් ගුණ දැකලා නිදහස් දුන සුවේ තනා සනසෙමු බුදු රජිඳු ළඟ දෙසු දාම දනා අපමණ සතත මේ සනසුම උරුමේ තනා සදාම් දේශ මුදුටු සත හත සිහිය දෙනා සම්බුදු දහම ලෝ සතටම වැටහිවා පව්විස අවිදු මොහඳුරු සෑම දුරු වේවා වැටුම් නැකි නැගි බුදු සුව වැළඳේවා සමතෙම නිවන් සුව හිතු පැතුලෙස වේවා මතු කිසි දිනක දුගතියකට ඇදෙනු නැත මේ මා උතුම් විදසුන් මග සුවය දෙත උදුපිය දුටුව ලෙස ධම්පල උරුමේ ඇත තමතෙම සිව් අපා විස බය නොමැති වෙත සුගතියේ දුරුවේ සුගතියේ වත් නොම බැඳිලා නිවනම සිහි කරමු නිති නිති එහි ඉඳලා හිතු පැතු මොහොතේ සමවතේ නිදහස ලැබිලා මේ මග වැඩින්නට අදිටන දෙමි හිතලා සමතම බුදු සුවෙන් නිවනම ලැබීවා සමලෝ සතට බුදු ගුණ සිත වැඩිවා සමපව් දුරුවේ ගුණ නිවනම සැදීවා නිවනින් සම සතගේ භව ගිනි නිවේවා සාදු සාදු සාදු පිය විලොවට බුදු සුවයෙන් එනවා දැස හැරියේ විට ගුණ විනවා බුදු පිය රජ ළඟ විලස පිනිනවා සමවත සම සුවගෙන දෙනවා කම්පා විස ගති ආල නොවිනවා සාන්ත මනසක් හිමි වෙනවා මගඵල ලැබූ හිත සැමට වැඩිනවා සාන්ත නිවනම අත් වෙනවා සත්ගුණ බලයේ සිහි කෙරෙමි සිත වඩලා අපමණ සතෙතෙමි මා පින් ගුණ කුසලා යොමු කර උතුම් මානුභෝදන් කරලා දෙවනෙමු මෙවන් පින් පෙත් ගුණයට නැමිලා සාදු සාදු සාදු